ඒක හරි. ඒ දෙක වෙන් කරලා හඳුර ගන්න පුළුවන් නම් ඒ තාක් යෝගාවචරය අරසයි. ඒක තව කෙනෙකුට ඒ ඒ කියන චක්‍රෙම නොවෙන්න ඉඩ තියෙනවා. තව කෙනෙකුට වෙන ක්‍රමයකට මේක යන්නේ සිනවා. නමුත් ඒ විදිහට Tamanට මේ ඇතිවිච්චි අලකලංචිය, ඇතිවිච්චි අවුල දරා කියාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි පුහුණුව කියන්නේ. එහෙම එකකින් වෙන්නේ නැහැ. අවස්ථා කීපකින් එනවා. ඔය නිින්ද පිළිබඳව ඔහොම එකක් වෙනවා. ඉතිවිලි පිළිබඳවත් අවස්ථාවක් තියෙනවා. වේදනා පිළිබඳවත් අවස්ථාවක් තියෙනවා. ඒක ආවට විනිශ්චය කරන්න නැතුව තමන්ගේ දිනචරියාව කඩා ගන්න තු දිගට කරගෙන යනකොට ඔක්කොම පාලනය කරගන්න පුළුවන්. ඔබට තියෙන බය ඇරෙනවා. ඔබට තියෙන සබකෝල ගතිය යනවා. මේ වැඩේ ඇරෙන්න ඇරෙන්න සබකෝල ගතිය යන්න යන්න සතියට බල කැවෙනවා. සතියට අදිෂ්ඨාන ශක්තිය ඉන්න ගන්නවා. සතියට චිත්ත ශක්තිය ඉන්න පටන් අර ගන්නවා. ඒක තේරෙන පටන් අර ගන්නවා මරණ චිත්තක්ෂණයේදී උනත් කලබල වෙන්නේ නැති වෙන ඉන්න එකයි වැඩි. කලබල වුණොත් ක්‍රොස් කටේවත් අත දාගන්න හම්බ වෙන්නේ නැහැ. කලබල වුණයි කියලා කෑ ගැහුවයි කියලා උදව් කරන කෙනෙකුත් නැහැ. ඒකට කරබණයකට මුහුණ දෙන්න පුළුවන් නම් ඒකෙන් අපිට එන්න තියෙන නපුරු බලපෑම උලුවාන්තරම් අඩු වෙනවා කලබලේ අඩු වෙනවා. අපි ඒකට දැකලා කුලක් වෙන්න ගියොත් මොන බේතකින්වත් බේරන්නේ. මොන දෙවන්නේකට මොනම තාලෙන්වත් අත දාන්න බෑ. ඒ නිසා තමයි මේක වෙන්නේ ඉස්සේ මේ ටික ටික පුරුදු කරලා පුරුදු කරලා ඊට වැඩි කලබලයකට එනකොට මට මෙච්චරයි කරන්න තියෙන්නේ කියලා දරා සිටීමේ ශක්තිය තලතුණකම මේ විලෙන ගින්නට පිදුරු දාන්න නැතුව තමයි නිස්සද්ද වෙන ගතිය තමයි භාවනාවේ තලතුණකම භාවනාවේ දියුණුව කියලා කියන්නේ. ඒකේ අන්තිමටම ඒ අභ්‍යාසයේ අන්තිම පුහුණුව තමයි මරණ චිත්තක්ෂණයට කලබලයකින් තුරව මුණ දෙන්නේ. අපර ක්ලාන්ත වෙන ගතියනවා නිදිමත එනවා එහෙම නැත්නම් සීමූර්ජා වෙනවා වෙනවා heart attack එනවා blood pressure නගිනවා කොයි එකවත් කලබල වුණොත් තමයි මොකක් කරන්නේ. ඒ නිසා ඒකට දැනගන්න ඕනේ මෙවුවා මේ හේතුකෝ අප්‍රත්‍ය වෙන දේවල් නෙවෙයි. වට හේතු ප්‍රත්‍ය තියෙනවා. නමුත් කලබල වුණායි කියලා ඒක කිසිම උත්තරයක් ලැබෙන්නේ නැහැ. කලබල වෙච්ච හැමදේම අරක තවත් ඇවිසෙනවා. ඒ නිසා මේ නොසලී සිටීම. ඒක තමයි ඔය අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලාගේ බුදුහාමරන්ගේ වෙනස. අනිත් ඔක්කොමලා එක එක එක එක උපක්‍රම දෙනවා. සබත්නසි කියලා තියෙන මොනම දෙයකට කලබල වෙන්නේ නැති කියු ප්‍රශ්නේ හරහාම උත්තරේ හම්බ වෙනවා.